අද අපි අපේ ධර්ම සාකච්ඡා ආරම්භ කරන අවස්ථාව. ඉතින් මේ වෙලාවේදී අපිට ප්‍රශ්න කිහිපයක් මේ වෙලා තියෙනවා. අලුත් පින්වත් පිරිසත් ඇවිදලා ඉන්න නිසා අපි ඒ අදාළ ලිහිල් ප්‍රශ්න වලින් අරගත්තත් වැඩිය හොඳයි. ඒකට දැනුවත් වෙන්න. එක එක පුද්ගලයෝ විවිධාකාරයි එකම භාවනාවක් හැමදෙනාටම ගැලපෙනවද කියලා අහනවා. ඉතින් භාවනාව ගැලපෙන විදිහට තෝරාගන්නේ කොහොමද Taman තවත් එක කියන එක මේ ප්‍රශ්නයක් වශයෙන් එවලා තියෙනවා. මෙතෙන්දී අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. හැම කෙනාටම මේ මොන විදිහේ අදහස් තිබුණත් මොන විදිහේ තම තමන්ගේ චරිත ලක්ෂණ තිබුණත් මූලික වශයෙන් පරමාර්ථයක් තියෙන්න ඕන එකම පරමාර්ථය. ඒ එකම පරමාර්ථය තමයි නිවන. දැන් නිවන කියන්නේ මොකක්ද කියන එක කවුරුත් ඉස්සෙල්ලා පළමුවම හොඳට වටහාගෙන තියෙන්න ඕනේ. තමන්ගේ පරමාර්ථ පරමාර්ථය අපේ එකම පරමාර්ථය වටහාගෙන හිටියේ නැත්නම් අපිට පුළුවන්කමක් නැහැ ඒ කරා ගමන් කරන්න අවශ්‍ය කරන මඟ හදාගන්න. මොන විදිහේ අදහස් දැන් සමහර අය රාගික අදහස්, සමහර අය ද්වේෂ සහගත අදහස් තියෙනවා ප්‍රධාන වශයෙන්. පැපැරණි පොත්වල විග්‍රහ කරලා තියෙනවා රාග දේශ මොහ ශ්‍රද්ධා බුද්ධි විතර්ක කියලා චරිත හයක් ගැන. මේ විවිධාකාර චරිත ලක්ෂණ තිබුණත් බෞද්ධයෙක් හැටියට හැම කෙනාගේම පරමාර්ථය නිවන වෙන්න ඕනේ. මොන අදහස් තිබුණත් ඒ අදහස් වලට අනුව නිවන වෙනස් වෙන්නේ නැහැ. පරමාර්ථය වෙනස් කරන්න බෑ. එහෙනම් හැම කෙනෙක්ම මොන જાතිය තමන්ගේ අදහස් තිබුණත් නිවන කියන්නේ මොකද්ද කියන එක පිළිබඳ සම්පූර්ණ තේරුමක් වැටහුමක් පළමුව ලබා තිබිලා තියෙන්න ඕනේ. එතකොට තමයි ඒ ලබන්නා වූ නිවන මොකද්ද? ඇයි නිවන් දැකිය යුත්තේ? නිවන් දකින්න මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ කියන මූලික ප්‍රශ්න ටික. අපි කවුරුත් දැනගෙන තියෙන්න ඕන මොන චරිතය තිබුණා. අන්න එතකොට තමයි පුළුවන් වෙන්නේ අපේ පරමාර්ථයට එල්ල කරගන්න මනස. ඒතොර අන්න එතෙන්දි තේරෙනවා. ඒ නිවන කරා යාමට මට තියෙන බාධක මොනවද? තම තමාට තියෙන චරිත ලක්ෂණ අනුව රාග චරිතයේ තියෙන කෙනාට රාග චරිතයේ අවශ්‍ය හිතවිලි ක්‍රියාවදන් බාධකයි. තමන්ට ද්වේෂ සහගත අදහස් නම් එන්නේ. එයාට නිවන් දැකීමට ද්වේෂ සහගත හිතවිලි ක්‍රියාවදන් භාවිතා කිරීම බාධකයි. මෝහ සහගත අදහස් නම් එන්නේ. Tamanට නිවන් දැකීමට මෝහ සහගත හිතවිලි ක්‍රියාවදන් බාධකයි. අධික ශ්‍රද්ධාව නම් එන්නේ. එතන ඇල්ලුවොත් එහෙම. ඒකේ චන්දරාගෙන් ඇල්නොත් ඒක නිවනට බාධකයි. එයා දැනගන්න ඕනේ ඒකෙන් මිදෙන්න. අර වක්කලි හාමුදුරුවෝ පන්නගත්තේ මෙතන ඉන්න එපා කියලා. අධික ශ්‍රද්ධාව නිසා නිවන් දකින්න බෑ. ශ්‍රද්ධාවේ ඇවිල්ලා ඉන්නවා චන්දරාගේ. ශ්‍රද්ධාව හොඳයි කියලා කිව්වට ඒක ඇරුණොත් එහෙම හොඳ නැහැ. මේ අධික ශ්‍රද්ධාධික පුද්ගලයා හැම වෙලෙම බලන්න ඕනේ ඒකෙන් මිදෙන්න. මිදලා ප්‍රඥාවන්ත වෙන්න. ඒතකොට ඒ වගේ බුද්ධ චරිතයේ තියෙන කෙනා. එයාට මේ ලෝකේ හැම එකක්ම පරික්ෂණ කරන්න ඕනේ. අරක කොහොමද මේක කොහොමද අරක වෙන්නේ කොහොමද ලෝකේ හැදෙන්නේ කොහොමද ගහකොළ හැදෙන්නේ කොහොමද තත්ත්වය හැදෙන්නේ කොහොමද ඒවා පරික්ෂණ බුද්ධ චරිතේ. ඉතින් එයා ඒ චරිතය කියොත් ඒ චරිතය චන්ද්‍රාගෙන් අල්ලගත්තොත් එයාටත් නිවන් එයා ඒ පස්සේ යනවා. ඒතකොට ඒ නිසා එයා දැනගන්න ඕනේ එයාට තියෙන අඩුපාඩුව නිවන් දකින්න තියෙන බාධකේ. විතර්ක චරිතය. ඒ කියන්නේ හැම වෙලෙම මොනවා හරි විතර්කයක් එනවා හිතට. සිතිවිලි ගලා ඉන්න පටන් ගන්නවා. හරයක් ඇති ඒවයි නැති ඒවයි කොහොම හරි හිත හිතා ඉන්න බලනවා මිසක් එයාගේ චරිත ලක්ෂණ හැටියට ඒකයි එන්නේ. එහෙම හිත හිතා ඉන්න ඉන්න කෙනාට ඒක චන්දරාගෙන් ඇල්ලුනොත් එහෙම හිත හිතීමේ චන්දරාගෙන් ඇල්ලුනොත්. ඒක එයාට බාධකයි. ඉතින් ඒ වගේ එක එකනාගේ චරිත ලක්ෂණ අනුව තමා විසින් අල්ලාගත්ත දේ Tamanට බාධකයි. ඔක්කොම අත්හැරලා මහාන වෙච්ච කෙනෙකුට හොඳ ලස්සන බස්තමක් හම්බුනා නම් එහෙම ওই වයසක කෙනෙකුට එහෙම මගේ බස්තම නම් හරි ෂෝ. කාටවත් නැහැ නේ මෙහෙම බස්තමක්. ඒක හිතා ඉන්නවා නම් නිවන් දකින්න වස්තව වාදකයි හාමුදුරුවා. හොඳ පාත්‍රයක් එම හම්බෙලා දිලා අනික ඔක්කොම අත්හැරලා ගිහින් ඉන්නේ. මගේ පාත්‍රය නම් හරිෂෝ. අනික අයගේ පාත්‍ර වගේ නෙමෙයි මේ. පාත්‍රයට චන්දරාගේ බැලෙනවා හාමුදුරන් නිවන් දකින්න <clears throat> පාත්‍රයේදී චන්දරාගේ වාදකයි. මගේ ආවාසය නම් හරි හොඳ අනික අයක වගේ නෙමෙයි. එහෙම හිතක් ඇවිදින් ඒකේ චන්දරාගේ බැඳුනොත් හාමුදුරන්ට නිවන් දකින්න ආවාසේ බාධකයි. බය කුඹුර අනික් කුඹුර වාගේ නෙමෙයි. ඒක තමයි හොඳම කුඹුර. ඒ ගොවියට නිවන් දකින්න ඒ හොඳම කුඹුරගේ චන්දරාගේ බාධකයි. මම හොඳ වැඩකාරයා. මට තමයි මේ කර්මාන්තය හරියට කරන්න පුළුවන්. අනික් අය කවුද? මං කවුද? එහෙම හිතාගෙන ඒක බැඳුනොත් එහෙම නිවන් දකින්න ඒ කර්මාන්ත කරුවට කර්මාන්තේ බාධකයි. හැබැයි ඒව අත්හරිනවා එහෙම නෙමෙයි ඔය කියන්නේ. අත්තරින්නේ වැඩ කටයුතු නෙමෙයි අත්තරින්නේ වැඩ කටයුතු වල තිබිච්ච චන්දරාගය. චන්දරාගය නිසා මතුවෙන කාරණා තුනක් තියෙනවා. චන්දරාගය නිසා ලෝභය මතුවෙනවා, ද්වේෂය මතුවෙනවා, මෝහය මතුවෙනවා. චන්දරාගය දුර වෙච්ච දාට ලෝභය දුර වෙනවා, ද්වේෂය දුර වෙනවා, මෝහය දුර වෙනවා. ඒ කටයුතු ටික එහෙම කරගෙන යන්න හම්බෙන්නේ නැහැ චන්දරාගය අත්හැරලා. ලෝභයට, ද්වේෂයට, මෝහයට යම්කිසි කටයුත්තක් අපෙන් ඉතින් කයින් වචනෙන් කරනවා නම් ඒකෙන් හරිය චන්දරාගය අතහැලා කරන්න ඉතුරු වෙන්නේ නැහැ. මොකද ලෝභයට, ද්වේෂයට, මෝහයට චන්දරාගය ප්‍රධානයි. චන්දරාගය නිසා නැගෙනවා. චන්දරාගය කියන්නේ මොකද්ද කියලා තෝරාගන්නත් ඕනේ. ඡන්ද හොයාගන්නත් ඕනේ, රාගය හොයාගන්නත් ඕනේ. ඒතරයි චන්දරාගය තෝරාගන්න. එක එක වචන වලට අර්ථ নানা ආකාරයෙන් යෙදෙනවා. තැනට සුසු අර්ථය තෝරාගත්තේ නැත්නම් අපිට නිවන් දකින්න බාධකයි. ච කියන වචනේ අන්ධ කියන වචනයත් එකතු වෙලා. ච අන්ධ ඡන්ද වෙනවා. මේක අර්ථය. යමක් යමක් නිසා චිත්තය අන්ධ කරනවා. පබස්සර මිදන් බිකවේ චිත්තං කියපු මූල චිත්ත ස්වභාවය, පැහැදිලි චිත්ත ස්වභාවය අන්ධභාවයට පත් කරනවා නම් යමක් හිතවිලි ක්‍රියාවලන් ඇතුළු කරගෙන බැඳෙනකොට මෙන්න මේවා ඡන්ද. රා අග්‍ර කියන වචන දෙක එකතු වෙලා රාග කියලා වචනයක් හැදෙනවා. රා කියන වචනේ පෙන්වන්නේ ආස්වාදාත්මකව සැරිසැරි. යම් තැනක ආස්වාද සහගතව සැරිසරනවා නම් ඒකට කියනවා රා කියලා. මත්පැන් වලට රා කියන්න හේතුව ඒකයි. ගිහිලා හිටා වැනි වැනි ලොකු ආස්වාදයක් ඉතින් අරගෙන සැරිසරලා ඉන්න එකට කියනවා ඒ જાතිය මත්පැන් වල රා කියලා. මේ රා කියන වචනේ ආවෙත් ඒකයි. ඒකාග්‍ර කරගත්තොත් එහෙම රා ආග්‍ර කරගත්තා. ආස්වාදයන්ගේ සැරිසරසරා ඉඳීම. ඒ පැවැත්ම තමන්ගේ පළවෙනි කාරණේ කරගත්තොත් අග්‍ර කරගත්තොත්. ඒකට කියනවා රාග වෙනවා. රාග තියෙන තාකල් නිවන් දකින්න බෑ. රාග ඉවර වුණාමයි නිවන පූර්ණ වෙන්නේ. නිවන් දැකීම ආරම්භ කරනකොට මාත්‍රයක් නිවන් දකින්නට රාග මාත්‍රයක් ඉවරයි. සියලු රාග ඉවර කරපුවාම අරිහත් වෙයි. ඔබ තේරුම් ගන්න ලැබෙනවා. එනිසා එක එක මට්ටමේ රාගය අත්හැරී නොඇලී මිදී ගියන. ඒ මට්ටමට නිවන් දැක්කා. රාගක්කය නිබ්බාන. රාගයේ ක්ෂේම නිවන. ද්වේෂය හට ගැනීමටත් මුල රාගය. රාගය නිසා මේ පැවැත්තට බැඳුනහම ඒකට විරුද්ධ වෙන කාරණාවලට ඔහු ගැටෙනවා. මොකද ඔහු බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි නිසා. බලාපොරොත්තුව පැවැත්මනේ. කැඩෙන බිඳෙන වෙනසෙන දෙයක් නිසා පැවැත්මේ පවතින දෙයක් නැහැ. හරවත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. හරවත් දෙයක් නැති ධර්මතාවයක් තියෙනවා පැවැත්මේ යමක් ඇත්නම් එක කැඩෙනවා විදිනවා විනාශ වෙනවා එක කඩනවා විදිනවා විනාශ කරනවා එක කොච්චර රක්ෂණය පෝෂණය කළා කැඩීමේදී විනාශ වී යනවා විපරිණාමයටපත් වෙනවා Taman කැමති ආකාරයේ නැහැ ඒක තමයි ලෝකේ හැටි අපි ප්‍රියමනාප වශයෙන් මේ හිත අන්ධ කරන්නේ මොනවැන්ද ඔය කියන ලෝක ආස්වාදී තව විදියෙන් කියනවා පංචකාම ආස්වාදයන්ට බැඳිලා එහි හැරි හැරීම අග්‍ර කරගත්තාම ඔහුට නිවන් දැකීමට හේතුකාරක වන්නා වූ යථාබෝධයට ප්‍රඥාවට බාධකයක් පැමිණලා අන්ධ වෙනවා. නිවන් දකින්න ඇහැ දහම් ඇහැ පහළ වෙන්නේ නැහැ. නැන ප්‍රඥා චක්ෂුසේ පහළ වෙන්නේ නැතුව යනවා. ප්‍රඥා ඇස නැත්නම් ඇත්ත පේන්නේ නැහැ. හරේ පේන්නේ නැහැ. ලෝකේ අසාරයි කියන එක වැටහෙන්නේ නැහැ. අත්තරීමයි නොයල්ම මිදීම තමයි විමුක්තිය කියලා වැටහෙන්නේ නැහැ. වචනේ කටපාඩම් කරන්න කියන්න පුළුවන්. අභ්‍යන්තර අවබෝධයට එන්නේ. ඒකට හේතුව මොකද්ද? ඔන්න ඔය චිත්තය අන්ධ කරන සසර පැවැත්මේ ආස්වාදයන්ට පළවෙනි තැන දීලා ඒක අග්‍ර කරගන්නා වූ යම්කිසි වැඩපිළිවෙලක් ඇද්ද? ඔන්න ඔය කියන චන්දරාගය තමයි ඔය ප්‍රශ්නේ. ච අන්ද රා අග්ග කියන වචනේ එකතු වෙනහම චන්ද රාග කියලා වචනයක් හැදෙනවා. අවස්වර මිදම් භික්කවේ චිත්තං කියපු චිත්තේ ප්‍රභාස්කරයි. පැහැදිලි. ප්‍රඥා ප්‍රඥාව පහළ වෙනවා චිත්තේද. ඒ කියන්නේ පිරිසිදු නිසා. ඇත්ත නැත්ත හරි වැරද්ද යමක යථාර්ථයේ තෝරා ගැනීමේ හැකියාවක් ඇති හිතේ ස්වභාවයට කියනවා හිතේ පහළ වෙන ප්‍රඥා චෛතසිකය කියලා. අන්නේ ප්‍රඥා චෛතසිකයේ ප්‍රගුණ වුණා. එයාට ඇහැක් හම්බ වුණා. යමක යථාර්ථය දකින්න පුළුවන් හැකියාවක් ඇති මානසිකත්වයක් ඇති වුණාට කියනවා දහන් දකින්න පුළුවන් ඇහැ හම්බ වුණා කියලා. එන්න ප්‍රඥාව හම්බ වුණා. මෙන්න මේ ප්‍රඥාව මොඩ කරන එකක් තමයි පංචකාම ආස්වාදයන් අග්‍ර කරගෙන ඒ තුල හිත බැඳගත්තොත් ඒ ප්‍රඥාව මොට කරලා ප්‍රඥාව පහළ නොකරනකොට අන්ධෙක් වාගේ. දහම ඇහැ පහළ වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රඥාව පහළ වෙන්නේ නැතුව රාගයේ, ද්වේෂයේ, මෝහයේ මතුවෙනවා. ප්‍රඥාව වැහෙනවා. එහෙනම් මෙන්න මේ ටික ඉස්සෙල්ලා තේරුම් අරගන්න ඕනේ. අපි ওই ටිකේ ගියොත් එහෙම. කවුරු හරි කියනකම් විශ්වාස කරන්න බලා ඉන්නේ කවුරුවත් කියනකම් කාටවත් වෙනකම් බලා ඉන්නේ Tamanට නැති නිසානේ. Tamanට ඇහැ දෙවුන්නේ නැත්නම් එහෙම ඇහැ පේන්නේ නැත්නම් එහෙම අපිට කියන්න වෙනවා මේ මොකද මේ කියා තියෙන්නේ කියලා බලලා කියන්න ඕනේ. අනුන් පිළිසරණ කරගන්න වෙනවා. Tamanට පේන්නේ නැහැ. හැබැයි අනුන් කිව්වට පස්සේ මූ ඇත්තක්ද බොරුවක්ද දන්නේ නැහැ කිව්වා. මට පේන්නේ නැහැ. සැකේ ඇරෙන්නේ නැහැ. අනුගේ කියමයි. විශ්වාසයෙන් නම් පිළිගන්නවා. හැබැයි වෙනදට නම් බොරු කිව්වේ නැහැ. හැබැයි මේක ඒ වුණාට හරියටම ඇත්තද දන්නේ නැහැ කිව්වා. අන්න ප්‍රශ්නයක් එනවා Tamanට හැපෙන්නේ නැත්නම් අනුගේ පේන හැෙන් අහගෙන හිටන් ඒක මොකද්ද කියලා අහගත්තොත් එහෙම අපේ සැකේ නම් අරගන්න බෑ සාහමුනි. එක්තරා මට්ටමට විශ්වාසයක් තියාගන්න විතරක් පුළුවන්. මට පුද්ගලයා විශ්වාසයි. එයා මං කොහොම රවටන එකක් නැහැ. ඒකින්ද මං ඒක පිළිගන්නවා. ඒ වචනේ ඒ මට්ටම මිස අනුන්ගේ ආධාරයකට විශ්වාසය තියලා පිළිගන්නවා මිස Tamanට ඇස් නැත්නම් එහෙම එයින් එහාට යන්න බෑ. එහෙනම් පූර්ණ සැකදුරු කරගන්න Tamanට ඇස් තියෙන්න ඕනේ. Tamanට පෑදුන ඇහක් තියෙනවනම් Tamanගේ ඇහෙන් Taman බලාගත්තාම Tamanට පේනවා මේක රතු පාටයි මේක නිල් පාටයි මේ අහවල් જાති එක. මෙලියා තියෙන්නේ මෙන්න මේ කාරණේයි. දැන් ඒ ගැන සැක තියෙනවා. නේ තමන් දැක්ක නිසා තමන්ට සැක නැහැ. නැ සැක නැති මාර්ගය සැක නැති සත්‍යයටපත් වෙන්න නම් තමන්ට ඇහැ පහළ වෙන්න ඕන. දහම් ඇහැ පහළ වෙනකන් දහම් දකින්න ඇහැ පහළ වෙනකන්. අපිට සැකාරින්න බෑ. විශ්වාසය තියාගෙන ශ්‍රද්ධා කියන මට්ටමේ හිටිය හැකියි. ප්‍රඥා කියන මට්ටමට එන්න බෑ. හැබැයි විශ්වාසයෙන් තමයි ඉස්සෙල්ලා වහින්නේ. හැබැයි විශ්වාසයෙන් නිගමනය කරන්නේ අපේ විමුක්තිය තියෙන විශ්වාසය කියලා හිටියොත් එහෙම කවදාවත් එින් එහාට යන්න බෑ. විශ්වාස කරපු දේ අනුගමනය කරලා තමන්ගේ මූලික නුවණ මෙහෙයවලා ප්‍රඥාව ලබා ගැනීමට මේක මාර්ගය බව පේනවා කියලා තේරුම් ගත්තට පස්සේ මග අනුගමනය කරලා තමන්ට ප්‍රඥා මාර්ගයේ පහළ වුණා නම් දහම හැ තමන්ට පහළ වුණා. තමන්ගේ ඇහැ පේන්න පටන් ගත්තා. අන්න ඊට පස්සේ තමන්ගේ ඇහැ පේන්න පටන් ගත්තා තමන්ගේ ඇහෙන් දහම් දකිනවා. තමන්ගේ ප්‍රඥා එහෙම මේ මාස ඇහෙන් නෙමෙයි. ප්‍රඥා චක්ෂුසෙන් දහම් දකින්න පුළුවන් වුණාම සැක ඉවරයි. ආත්මයි කියලා ගත්ත දෘෂ්ටියත් ඉවරයි. සැකත් ඉවරයි. ඒතර දැනගන්නා මේකයි නිවන් මඟ. ඒක වත්පිළිවෙත් සැකලා ගන්න එකක් නෙමෙයි. යථාබෝධයේ ප්‍රඥාවෙන් විමසලා තේරුම් ගන්න එකක්. තේරුම් අර ගැනීමෙන් තමයි නිවන් දකින්න කියලා දකින්න. ඒ සීලවත පරමාසත් ඉවරයි එහෙනම් සෝතාවන්න. සක්කාය දිටි විදිකිච්ඡා සීලබ්බත පරාමාස තුන නැතුනහම සෝතාපන්නයි කියෝ ඕකයි. ඕක තියාගෙන කාගේම සහතිය ගත්තට එහෙම සෝතාපන්නයි කියලා එහෙම ඒකත් හැකයක් නිසා කැත්තක් වෙන්නේ නැහැ මොකනවාස් තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. කවගේවත් සහතික ඕනේ නැහැ. දහම් සහතිකේ හොඳටම ඇති. තමන් තවා ගැන දැනගන්න. ඉතින් තමන්ට දහම් ඇහැ පහළ වුණේ නැත්නම් මේකක්වත් කරන්න බෑ. භාවනාවේ පහතබ්බ කියන්නේ දෙවෙනි වතාව. ඒ භාවනාවෙන් පහ කරන දේ පහ කරන්න ඉසෙල්ලා. දස්සනේන පහතබ්බ කියන දර්ශනයෙන් පහ කළ යුතු කොටස කරලා දහම ඇහැ පහල කරගෙන ඉන්න ඕන. නම් මොලේ චරිතයක් තිබුණා. ඒ චරිත ලක්ෂණ නිසා පුද්ගලයා ළඟ තියෙන්නේ මොනවද? රාගයේ, දේශයේ, මෝහයේ කියන මේ වායේ අඩු වැඩිකම්. ඒ ඒ චරිතano අඩු වැඩිකම් තියෙනවා. සමහර අයට රාගය වැඩි, සමහර අයට ද්වේෂය වැඩි, සමහර අයට මෝහය වැඩි. ඔහොම එකින් එක අඩු වැඩිකම් ඇති වෙනවා. හැබැයි ඒ වරගන්නේ පියවර ගන්නේ භාවනාවේ පහතබ්බකින් දෙවෙනි දෙවෙනි වැඩි. රාගය වැඩි එකනයි, ද්වේෂය වැඩි එකනයි, මෝහය වැඩි එකනයි කවුරු නම්. අවධානය යොමු කරලා කොහොම හරි මූලික දස්සනේන පහතබ්බ කියන දර්ශනයෙන් පහ කළ යුතු ප්‍රසද ඉතලා පහ කරලා ඉන්න ඕන. දර්ශනය කරන්නේ මොකද්ද? නිවන දර්ශනය කරගන්න ඕන. දැකපු නිවන කරා ගමන් කරනවා මිසක් ගමන් කරලා දකින්න නිවනක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පඤ්ඤාවන්තස් ආයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සය කියලා පෙන්වුවේ. මේ ධර්මයේ ප්‍රඥාවන්තයාටයි දුෂ්ප්‍රඥාට නෙමෙයි කියන්නේ හේතුව තම තමන් විසින්ම දැක අවබෝධ කරගත යුතු නිසා. දැන් ඉස්සෙල්ලාම పూర్ව භාග නුවණින් නිවන කියන්නේ මොකද්ද කියලා මනසේ තේරුම් ගන්න. තේරුම් අරගෙන ඉවෙලා යලි යලි ආවර්ජනා කරනකොටේ මාර්ගය. ඔහුට ඵලයේ වශයෙන් පළවෙනි දර්ශන ඥානය පහළ වෙනවා. ප්‍රඥා චක්ෂුසේ පහළනහම කියනවා දහම්මහ පහළ වුණා සෝතාපන්න වුණා. එතෙන් පටන් හු සතර පායට යන පාප කර්මයක් තිබුණා නම් ඒකේ නිදහස වෙනවා. ඒව හටගන්න හේතු නැතුව යනවා. අන්න ඔහු දර්ශනීය පහ කරපු හරිය. ඊට පස්සේ දේව ගතිය, මනුෂ්‍ය ගතිය කියන මේ ගති දෙක ඔහුගේ මනසෙන් වෙනස් කරන්න බෑ. ඔහු තිරිසන් ගතියට මනසපත් වෙන්නේ නැහැ. අර කියන අපාය ගතියට, නිරේ ගතියට මනසපත් වෙන්නේ නැහැ. එහෙනම් අපි දැනගන්නවා අනුන්ට ගිනි දෙන, දැවෙන, දැවෙන මේ ගතිය අපේ මනස නැත්නම් මම නිරේ නිදහ. මොකද නිරේට ගෙනියන මනසක් මට දැන් නැහැ. ඒක දැනගන්න. ලෝභකම් කරන, කුණුකම් කරන, ගති ලක්ෂණ, ගුණමකු ගති ලක්ෂණ තමල් ළඟ නැත්නම්. പ്രേත ගතිය මගේ මනස තුල නැහැ කියලා දැනගන්න. ඒ වගේම දුස්චරිත වූ සමාජයට නොහොබිනා සමාජයේ පිළිකුල් කරන ගුණවතුන් නැනවතුන් පිළිකුල් කරන යම් දුස්චරිත වැඩ පිළිලක් තිබුණා. ඒ බඳු වැඩ පිළිලට මේ මනස පිළිදන්නේ නැහැ. එහෙනම් උඩ තිරසම් මනසක් පහළ උඩ තිරසම් මනසක් පහළ වෙන්නේ නැහැ. තිරසම් මනසක් නැති කෙනෙක් තිරසම් જાතියට යන්නේ නැහැ. යන්න හේතු නැහැ. යා තිරසම් භාවයෙන් නිදහස්. ඒ වගේම කම්මැලි වෙලා අනුන්ගෙන් කාලා බීලා ඉන්න අනුන්ගෙන් තමන්ගේ වැඩ කරගෙන තමන් කම්මැලි ක්‍රමෙන් ඔහේ මේ පැතකටලා ඉන්න ඒකන අයුතුකම් අසාධාරණකම් ඒ මනසේ නෑ ඒ නිසා උට අසුර මනසක් නෑ සූර මනසක් මිසක් අසූර මනසක් නෑ අසූර මනසක් තියෙනවා නම් අසුර වෙනවා අසුර වෙන්න හේතු තියෙනවා කාර්ය සූර වැඩ තියෙනවා නම් ඔහු තමන්ගේ වැඩ අනුන්ගෙන් ගන්න බලා ඉන්නේ නැහැ. කම්මැලිකමට ඉන්නේ. තමාගේ යුතුයකම තමා අවංකව ඉෂ්ට කරනවා. ඒවට මග හරින්නේ නැහැ. අන්න ඒ බඳු මානසිකත්වයක් ඇති වෙනවා ප්‍රඥාව පහළ වෙනකොට. දහම් නුවණ පහළ වෙනකොට. එහෙනම් ඔහුට අසුරනිකායේ උපදින්න හේතු නැහැ. එහෙනම් සතර අපායේ උපදින මානසිකත්වයක් ඔහුට නැති බව තම තමන් තමන්ගේ මනසට විභිකම් කරලා බලලා තේරුම් ගන්න ඕනේ. දැන් මං අපායේ ඇයිද නැද්ද කියලා කාගෙන්වත් අහන්නේ තමන්ට දහම් නැහැ නැති නිසා. අනුගැහෙන් බලන් යන්නේ. හාමුදුරනේ මං අපායයි. අහන්න පුළුවන්. තමන්ට දහම් හැක් නැත්නම් තමයි ඒක හාමුදුරන්ගෙන් අහන්නේ. තව කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. මම සෝවාන්ද? දහම් ඇහැවත් නැති කෙනා එහෙම අහන්නේ. එතන තමා තමා පිළිබඳ දැනුවත් වෙන්න තමා තුළට එබිකම් කරලා බලන්න ධර්මයේ දකින්න ඕනේ. ඒක දැනගන්න අපිට බෑ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දහම් නුවණින් පළමුව තේරුම් ගත්තේ නැත්නම්. නෑ බෞද්ධයෙක් හැටියට මොන චරිත තිබුණත් ඔය මූල ධර්මයේ තෝරාගෙන ඉන්න ඕනේ. රාගයේ ගින්න දෙන්නේ කොහොමද? ද්වේෂයේ ගින්නක් වෙන්නේ කොහොමද? මෝහයේ ගින්නක් වෙන්නේ කොහොමද? රාගයේ අසහනය ඇති කරන්නේ කොහොමද? ද්වේෂයේ අසහනය ඇති කරන්නේ කොහොමද? මෝහයේ අසහනය ඇති කරන්නේ කොහොමද? අසහනයක් එනවා නම් ඒක සැපද දුකද? අසහනයෙන් මිදුනොත් එතන හැපද දුකද කියලා කාගෙන් අතහැර තමා තුලම තෝරගන්න ඕනේ. රාගය නිසා රත් වෙනවා නම් රාගය නිසා කලඹවනවා නම් රාගයන් නිසා ඇතිවෙනා විචිප්තාවයක් ඇති වෙනවා. අපිට ඒක දුකද හැපද කියලා කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. ඒකෙන් දැවෙනවද, තැවෙනවද මනස කියලා කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. මේ අපේ අත්දැකීම. අධික රාගික පුද්ගලයේ රාග අරමුණක් මතුවේලා ඔහුට ඒ රාග අරමුණ Tamanට ඕන හැටියට ඉෂ්ට කරගන්න ලැබුණ නැතුව වැට බැඳිලා තියෙනවා. ඔහු දැවෙන්නේ නැද්ද ඒක? ඔහුගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි බාධක වලින් ගොඩ ගැහෙනවා. වැහිලා නම් තියෙන්නේ තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරුව. ඔහුගේ මනස දැවෙන්නේ නැද්ද? තැවෙන්නේ නැද්ද? ඔහුට අසහනයක් නැද්ද? ඒ අසහනයට ඔහු කැමතිද? අන්න ඒ විලාසය දකින්න ඔහු දුකට කැමති නැහැ කියන්නේ ඔන්න ඕකටයි. දැන් දුකට මුලක් තිබුණා. ඒ රාගික බලාපොරොත්තු නොතිබුණා නම් ඔටේ අසහනිය තියෙනවා. ඔය අසහනෙන් මිදිලා. නෑ අසහනෙට මුලක් තියෙනවා. එකක් තමයි රාග සහගත බලාපොරොත්තු. රූප රාග, ශබ්ද රාග, ගන්ධ රාග, රස රාග, ස්පර්ශ රාග, ධර්ම රාග කියන. මේ ධර්ම රාග හැදෙන්නේ අර පහේ. දැන් මේ රාග පහක් මූල් කරගෙන යම් කෙනෙකුට බලාපොරොත්තු ඇති වෙනවා ඒවා හිඳිලා නැත්නම් ඒවේ අධිකතාවය නිසා අර ප්‍රභාකර බව හිතේ පැහැදිලි බව පැහැපත් බව අන්ධ කර දමලා ඡන්ද බවට පත් කරනවා නම් අන්න ඒව පළවෙනි කරන්නේ ඒවා නම් සැරිසසල ඉන්නේ. ඔහු ඡන්ද රාගයේ මත් වෙලා. ඒ නිසා ඔහුට ප්‍රමාදයි. ශාබීලා මත් වෙලා ප්‍රමාදෙන්නේ ඔහොමයි. මොන රාද දින්නේ පංචසුරා. මේ පිටසුරා, ඕදන සුරා, පල්ලව සුරා ඕවා මෙහා කිව්වට සුරා දැකේ නැහැ. සුරා තියෙන්නේ අපේ මනසට ගන්නෙ. රා තියෙන්නේ එතන. රා අග්‍ර කරගෙන ඉන්න එක තාක්කල් අපිට මත්පැනින් බේරෙන්න බෑ. මනස මත් කරන පෑන් වර්ගයක් තියෙනවා පෑන් පහක්. රූපකාමී තමයි එක පැන. ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මේ පැන් වර්ග පහ තමයි මනස මත් කරන්නේ. මත් කරපුවාම මේ රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම දාලා ඉවත් වෙන්න බෑ. දැන් ලෝකෙන් ඉවත් වෙන්න බෑ ප්‍රමාදයි. මත් වෙලා ප්‍රමාද වෙනවා. ප්‍රමාදුනහම හු අල්ලා ගන්න එකක් තියෙනවා. තාන් පීඩන්නේ කොහේ? රූපකාමී පිහිටලා, හද්දකාමී, ගන්ධකාමී, රසකාමී, ස්පර්ශකාමී පිහිටලා. එහෙනම් ලෝකෙ පිහිටලා. තහන වෙලා. ඕටි මේකෙන් වෙන් වෙන්න බෑ. එහෙනම් සුරා, මීරේ, මජ්ජ, පමාද, දාන කියන මේ පහෙන් වෙන් වෙන්න බැයි නම් ඒ තාකල් නිවන්නේ. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මේ පංචකාමී නැමැති සරාගික භවින් එහි මිහිරියාව නිසා මිහිරියාවට හිත බැඳගෙන මේරාවටපත් වෙලා ඔය සුරාවයි මේරාවයි ලෝක සත්‍යය පානය කරමින් තමයි මේ මෙච්චර කාල සංසාරේ ගමන් කළේ. ඔන්න ඔය කියන සුරාවයි මේරයයි යම් දවසක මත් වෙන එකක් බව ප්‍රමාදයටපත් කරන බව තාන හේවත් පැවැත්මට හිර කරන එකක් බව දැනගත්තොත් ඒක රමණේ මං වෙන් වෙනවා කියලා හිතන් අදහසක් අරගෙන වෙන් වෙන්න පුළුවන් වුණා නම් එයා සුරා මේරේ මජ්ජපමාදට්ඨානා වේරමණී කියන තැනට වැටෙනවා. සම්පූර්ණ වෙන් වෙච්ච දා හරියත් උනා. වෙන් වෙන්න ආරම්භ කරන්න ඕනේ මත් වෙන එක අත්හැරලා ඉතින්. රූපකාමී මත් වෙන්නේ නැති මට්ටමට මනස හැදෙනවා සෝවන් ඵලයේ. ශබ්දකාමී, ගන්ධකාමී, රසකාමී, පොට්ටබ්බකාමී මත් කරලා ප්‍රමාදයටපත් කරන්න තරම් බලවත් වෙන විදිහේ මානසිකත්වයක් නැති තත්ත්වයටපත් වෙනවා. සෝවන් ඵලයේ ලැබුණාට පස්සේ. කාමී ඉවර වෙන්නේ නැහැ. හැබැයි ඒ කාමයන්ට වත් කරන්න බෑ. රූපකාම ආස්වාදී ලබනවා. හැබැයි ඒකෙන් මත් කරලා හිටන් ලෝකේ ලෝකේ ප්‍රමාද කරවන්න ලෝකෙට හිර කරන්න බලයක් නෑ. එහෙනම් ඒ නිසා කියනවා සෝවාන් වෙච්ච දැන් පටන් ඔහු මත් කරන්න බෑ. දැන් ওই කාරණේ තේරුම් ගන්න බැරි පහු කාලයක ලිව්ව පොත්වල ආචාර්ය වාදනුව මත්පැන් දුන්නොත් එහෙම සෝවාන් වුණාට පස්සේ මත්පැන් පොවන්න බෑ කියලා කතාවක් හදා ගන්නවා. වතුරයි මත්පැන් විදි දෙකම දුන්නොත් එහෙම ඒගොල්ල උපමාවක් කියනවා. හංසයාට කිරි දාලා වතුරයි කිරි දැම්මට පස්සේ හංසයා කිරි ටික වෙන් කරගෙන වතුර පැත්තකට දානවා වගේ. අර මත්පැන් වල මත්පැන් ටික පැත්තකට ගිහිලා ඉතින් වතුර ටික විතරලු පෙවෙන්නේ කියලා එකක් හදාගෙන තියෙනවා. ඔය ආචාර්ය වාදවල සෝවාන් පුද්ගලයා මත්පැන් වලින් මත් කරන්න බෑ කියන කතාවට. දැන් ධර්මයේ තෝරාගන්න බැරුවාම ගන්න විපරීත අදහස ඕවා. මේක වෙන්න පුළුවන් දෙයක්ද මොන කම්පියුටරයක්ද ඒක? මම සෝවාන් පුද්ගලයා හොයන්න තියෙන හොඳම කම්පියුටරයක්. මත්යන් වෙන් කරන්න හරි ලේසි. ස්පිරිට් එක පැත්තට කරන වතුර ටික පැත්තට කරන කතරගෙන පට දානකොට. ඉතින් එහෙම කම්පියුටරයක් තියෙනවා සෝවාන් කියලා. දැන් මෙහෙම ඒවා තමයි අපිට උගන්ලා තියෙන්නේ. මත් වෙන જાති දන්නේ නැති නිසා පංච සුරාවර සුරා පහක් හැදුවා අටුව ආචාර්යන් වහන්සේ. පිට සුරා, ඕදන සුරා, පුෂ්ප සුරා, පල්ලව සුරා ඔය ආදි වශයෙන් කිය කි මල් වලින් පෙරා ගන්න ඒවා, පිටි වලින් පෙරා ගන්න ඒවා, බත් වලින් පෙරා ගන්න ඒවා කිය කි ඉතින් ඔහම පහක් හැදුවා. එහෙම දුත් දැන් 500කට වැඩි අද තියෙනවා. ඔය එකක් ගන්න දු පෙරණේවා. ඒවට මොනවා කියන්නේ? මනසුරා දේවට කියන්නේ. පංචසුරා දැනගන්න ඕනේ. විග්‍රහ කරලා නැති නිසා තමයි හොයාගන්න බැරි. ඇයි සුරා වෙන්නේ? සරාගික බවක් ඇති කරන නිසා කියනවා සුරා වෙනවා. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන පංචකාමියෝ තමයි මේ ලෝක සත්‍යය බොන්නේ. ඕකෙන් තමයි මත් වෙන්නේ. ඒතර තමයි ලෝකේ අත්හැරලා යන්න බැරි ඒව ආස්වාදී විඳින්න ඉඳ හිතෙන හිතෙන්නේ. ඒතර ප්‍රමාදයි. ලෝකෙට බැඳිලා හිටනවා අත්හැරින් වැලි මිදී යන්න බැරි නිසා නිවන් දකින්න බැහැ. චන්දරාගය අත්හරින්න බෑ. තානයි. ඔය රමණේ බෙන්වීමට කියනවා වීරමණ. එහෙනම් ওই ටික අහකරුවත් එහෙම එදාට නිවන පූර්ණයි. ඇල්කොහොල් නොබී හිටියන් නිවන පූර්ණ නැහැ. ඒක බුදුරන් වහන්සේ නැති කාලෙත් වැඩ හිටපු නැති කාලෙත් කරන්න පුළුවන් එකක්. මත්පැන් බොන්නේ නැතුව ඉන්න පුළුවන් අබුද්ධෝත්පාද කාලේ. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ශික්ෂාපදය අනුව පූර්ණ කරගත්තාට නිවන. ලෝක සම්මතිය මත්පැන් නොබී හිටියට නිවන හම්බෙන්නේ නැහැ. ඒක සුචාරිත ගුණයක් විතරයි. දුස්චර්යයේ වෙන්වීම ඒක එක්තරා දුස්චර්ය කොටසේ වෙන්වීමක් විතරයි මත්පැන් නොබී ඉන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කළ සුරාමේරී මජ්ජපමදට්ඨාන වේරමණී කියන එක පූර්ණ කරගත්තා නම් එදාට අරිහත් වෙයි. නේ අරිහත් වේ ලැබෙන දෙයට ගන්න සුරාව මොකද්ද? පංච සුරාව අරගන්නේ රූප සුරා, ශබ්ද සුරා, ගන්ධ සුරා, රස සුරා, පොට්ටබ්බ සුරා කියන ඒවා තමයි චන්දරාගෙන් ගත්තාම තමයි සුරා වෙන්නේ. ඒතකොට තමයි මත් වෙලා, ඒ මිහිරියාටපත් වෙලා, මත් වෙලා ප්‍රමාද වෙලා ලෝකේ අල්ලගෙන ඉන්නේ ලෝකෙම විදෙන්න බැරුව. මේ ওই ටික දැනගන්න ඕනේ. සුරා මිහිරිය මජ්ක්‍ධිමාදට්ටානා සාසනික අර්ථය තෝරගන්න. ලෝකාර්ථයේ කියන ශික්ෂාපද අර්ථය අර නිවන් දකින්න හැදුවාට නිවන් දකින්න බෑ. එතන හේතුඵල ධර්මයක් නෑ නිවන් දකින්න. විඥාන සත්‍යයටපත් කරන්නේ මොකක් නිසාද? අර ප්‍රබස්සන විදම් බිකවේ චිත්තං කිව්ව අර චිත්ත ස්වභාවයේ ආගන්තුක කහට වලින් කහට ගන්න, උපක්ලේශ වලින් කහට ගන්නවා. ඒක කහට ගන්නට තමයි විඥාන වෙන්නේ. මේ විඥාන නිරෝධ කරන්න ඕනේ. නිවන් අවබෝධ කරගන්න. විඥාන තියෙනකම් නිවන පූර්ණ නැහැ. විඥා හිතක විඥාන වටම යම් මට්ටමක් අඩු කළා නම් ඒ මට්ටමට ඔහු විඥාන නිරෝධ කළා. විඥාන සාමුලින් නිරෝධ කරගන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්නේ විඥාන නිරෝධ කළා සාමුලින් නිරෝධ කරන්නේ හරියත් උනවා. හරියත් හේතපත්යෙන් දාට අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එකෙන් අවිද්‍යාවත්තේ අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන විඥාන නිරෝධය සිද්ධ වෙනවා. අන්නේ විඥාන නිරෝධ වුණා නම් එයාට ලෝකේ තවත් නිරෝධ කරන්න එකක් නැහැ. කසරගමට හීතු වෙච්ච එක ඉවරයි. එහෙනම් මෙන්න මෙතන තමයි මත් වෙලා ප්‍රමාද වෙලා අල්ලගත්තාම ඒ සරාගික විඥානයන්ගේ තමයි අල්ලගෙන ඉන්නේ. කවදා හරි චිත්ත බවට සුද්ධ කරගෙන සුද්ධ කරගෙන ගිහිලා සුද්ධ වුණා. සසර ගමන්ට හේතු වෙන ආගන්තුක උපක්ලේශ ඉවරයි. සුද්ධ චිත්තයේ උන්වහන්සේ පිරිනවම් පානකම් තිබිලා මතු හට ගැනීමට හටගන්න විඥාන නැති නිසා අන්තිමට කෙලවෙලා පිරිනවම් පානවා. එයින් එහාට උන්වහන්සේට ගතකින් හිතකින් පණවන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. කෙලවර කළා. ඉන් භාවනාවක් අරගන්නකොට මූලික වශයෙන් දැනගන්න ඕනේ හැම දිනාටම ගැළපෙන භාවනාව ඔන්න ඕකයි. නිවන යනු කුමක්ද? ගින්න යනු කුමක්ද?